This the second part of the talk, you listened before. The long talk was split for the convenience of listening. අපි uh, ලැබිලා තියෙන ප්‍රශ්න වලින්ම අපේ සාකච්ඡාව පටන් ගමු. Uh, පළවෙනි ප්‍රශ්නේ තමයි යමක අනිත්‍ය බව ඇති වෙනව වෙනස් වෙනව නැති වෙනව බව අවබෝධ වුණා. කොන්දේසියක් තියෙනවා. අවබෝධ වුණා නැවත නැවත එය මතකයට පැමිණෙන ඒ කෙරෙහි උපාදානයන් හටගෙන සිතට වද දෙනවා නම් කලින්ති කුමක්ද අවබෝධ වුණාට ගැටෙන වෙලාවට ඒකෙන් මිදීමට නොහැකි වන්නේ කුමක් නිසාද ඒකට කරන්න ඕන මොකක්ද කාල තියෙන ප්‍රශ්නයක් තමයි කියන්නේ නේද අපිට අනිත්‍යයි කියන අවබෝධ වුණා කියලා කියනවා අවබෝධ වුණා කියලා කියනවා ආනිසර තමයි අපි වරද්දගත්තේ නැහැ හරි අවබෝධ වුණා කියලා එක සහ දැනගත්තා කියන එක දෙකක්. මේ බලන්න අවබෝධ වුණා නම් මාත්‍රීය වේලාවකට නිත්‍යයි කියන හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ගැටෙන්නෙම යමක් වෙනස් වෙනකොටයි නේද? කැමති දේ වෙනස් වෙනකොට අකමැති දේ වෙනස් කරගන්න බැරි වෙනකොට ගැටෙනවා. නේද? කැමති දේත් එක්ක ගැටෙනවා. මේ ඇලිලා ඇලිච්ච දේ පවත්වා ගන්න උත්සාහ ගන්නවා එක විතර. අවබෝධ වුණා කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් ඔන්න අපේ ගෙදර කෙනෙක් අතුරුදහන් වෙනවා. අපේ ගෙදර කෙනෙක් අතුරුදහන් වුණා කියම හොයාගන්න බැරි. අන්න එතකොට කවුරුහරි ඇවිල්ලා අපිට කියනවා අහවල් තැන අහවල් තැන කෙනෙක් මරලා දාලා ඉන්නවා කියලා. නැත්නම් මැරිලා ඉන්නවා කියලා. ඔයාලා ගෙදර කෙනා වගේ කියලා කියනවා. විස්තර කියනවා. දැන් මම දැනගන්නවා නේද? දැනගත්තට මගේ හිතේ සැක තියෙනවා නැත්නම් මගේ හිතේ සිතුවිලි උපදිනවා මෙයා මැරිලා නැති වෙන්න පුළුවන්. මැරිලා නැතුව ඇති කියලා හැඟීමක් තියෙනවා. මම ඇත්තටම මේ මරණය කියන්නට ගිහිල්ලා ඒ මරණය දරිනවා. නැත්නම් මලවැණිය දරිනවා. දැකලා හඳුනා ගන්නවා. මේ අපේ ගෙදර කෙනා තමයි කියලා තේරුම් ගන්නවා. දැක ගන්නවා. අන්න එතනින් පස්සේ කවදාකවත් ආය මගේ හිතේ මෙයා මැරිලා නෑ කියලා අදහස එනවාද? එන්න හේතු නෑ. නේද? එහෙනම් අනිත්‍ය යම් කෙනෙකුට අවබෝධ වුණාද අවබෝධ වුණාද අන්න ඒ තනස්සාට කවදාකවත් මාත්‍රයක්වත් නිත්‍ය හැඟීමක් වෙන්නේ නැහැ. එහෙනම් අපි හිතන්න ඕන අවබෝධ වුණා කියලා කියනවා නම් එතන වැරද්දක් තියෙනවා. ඒ කියන්නේ අවබෝධයේ ප්‍රමාණය මදි කියන එකයි මේ කියන්නේ. ඒක කාලවකවානුව ගන්න. එතකොට හරයි. යම අනිත්‍ය කොච්චර වෙලාවකටද? මේ යමක් නිත්‍ය. ඔව් පොඩක් අරගෙන යමක් නිත්‍ය. ස්ථීර කියන්නේ කොච්චර වෙලාවකටද? ඒක නෙන්න. සංඥායි. එහෙම සංඥාවක් තියෙනවා. ඒ සංඥාව තාම තියෙනවද? ඊළඟට මේ හැමදේම රස වෙනවා කියන සංඥාව තාම තියෙනවද? නෑ. අපි කරේ මොකද්ද? සියල්ල ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා කියන එක අපි දන්නවා. නේද? හැම වෙලෙම වෙනස් වෙනවා කියලා දන්නවා. නමුත් මේ රූප පරම්පරාව, මේ නාම පරම්පරාව ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා විඳිනවා. හැම නිමේෂයකම නැති වෙන දේවල් මේ ලෝකයේ මේ නැති වෙන දේවල් නැවත ඇති වෙනවා එකක් තමයි. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ බලන්න ආදරය කරන කෙනෙක් තරහ වුණා හදිසියෙ. හදිසියෙම ගෙදර ස්වාමියා කෙනෙක් ස්වාම හරිය ස්වාමියා හරි භාර්යාව හරි ඔන්න දැන් තරහ ගිහිල්ලා බෑනම කියලා තමයි. ආ විල බලන්න. සෑහෙනම ගණන් ගන්නවා ඇයි? මේ වෙලාවේ නම් මට පොඩ්ඩක්වත් ආදරේ නැහැ. හැබැයි පස්සේ ආය හරියනවා කියලා දන්නවත් නැහැ. ඔය ගෑය ගහමුදෙන් පස්සේ ආ මම දන්නවා එන යමක් නැති වුණාට නැවත ඇති වෙනවා කියලා දන්නවා. ඒ නැති වෙන දේවල් මේ ලෝකේ නැවත ඇති වෙනවද නැද්ද? ඒක වෙනම වෙලාවක ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ආය ඇති වෙනවා ආය වෙනස් වෙනවා නැති වෙනවා ආය ඇති වෙනවා ආය වෙනස් වෙනවා නැති වෙනවා එහෙම නිරුද්ධේ නේ ඔන්න ඇතිවීම නැතිවීම කියන එක හැම වෙලේම සිද්ධ වුණාට නැවත ඇති වෙන්නේ වෙනස් වෙලාමයි නැවත ඇති වෙන්නේ වෙනස් වෙලා වෙනස් වෙන්නේ නැතුව ඇති වෙන්නේ නැහැ වෙනස් වෙලාමයි ඇති වෙන්නේ හැමදේම අන්න ඒක ශලයක් වාසා සිද්ධ වෙන දෙයක් අන්න ඒ වෙනස්කම් වෙනස්. ඉතින් අපි ඔක අපේ පැත්තට යොමු කරලා බලන්න ඕනේ. කවුරු හරි ඉන්නවද තවත් කෙනෙක් කෙරෙහි පොඩ්ඩක්වත් වෙනස් වෙන්න නැති ආදරයක් තියෙන කෙනෙක්. මං අහවලා මගේ දරුවට, මගේ සහෝදරයට, මගේ ස්වාමියාට, භාර්යාවට මං ආදරය කරන කෙනෙක්ට මගේ හිතේ තියෙන ආදරය නම් වෙනස් වෙන්නේම නැහැ. කවුරුත් නැහැ. මොනවා එහෙනම් ඔය කියන්නේ හරවල කොහොමද යාදනය ගැන කට්ටිය කියන්නේ? සදා කියන්නේ කිවල් කවන්නේ කොහොමද කියන්නේ සදා සදා නොයනස් අම්මා ලිමුදියලා කියන්නේ මීට සදා නොයනස් ආදරේ අම්මා එතකොට බලනකොට මේ ශරීරයක අපිට කවුරු හරි කෙරෙහි ආදරයක් ඇති වුණා නම් ඊළඟ ශනේ ඇති වෙන ආදරෙකට ඊට වැඩිය වෙනස්. ඊළඟටනේ ඊට වැඩි වෙනස්. බලන්න සමහර වෙලාවට ගොඩාක් ආදරේ හිතන අතර වාරයේ කෙනෙකුට තවත් වෙනවම කොහොමද? නෑ කියලාමයි හොඳම අරවන්නේ කියලා කියනවා. තව වෙලාවකට කොහොමද? ආයෝ නැහැ කියලා කියනවා. ඒ වෙලාවට වැඩියෙන් ආදර හැඟීමක් ඇති වෙන අතර තව වෙලාවකට අඩු වෙන ඇති වෙනවා. වෙලාවකට නැති වෙනවා. ආය ඇති වෙනවා. මේක මහා එතකොට වගේ හැම වෙලේම වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි කියනවා. ඒ මගේ පැත්තේ. අනිත් අයගේ පැත්තේ කොහොමද කරන්නේ? මේ ඔය ආදරය වෙනස් කරන එක මගේ වැඩක්. ඒක මගේ වැඩක් නෑ. ඒක කරනවාද වෙනවාද? වෙනවා. එහෙනම් අනිත් අය අනිත් අයගේ එහෙනම් අනිත් අයගේ වෙනවා. ඒක අර එයා කරන එකද? මම එහෙනම් මැරෙන්න හදුවා කියලා ඔක වෙනස් කරගන්න පුළුවන්ද? නේ <laughs> මම මැරෙන්න හදුවා කියලා දත් පිළිකාවක් කියලා අර පැත්තේ වෙනස් වෙනව නවත්තන්න බෑ. අන්න ඒ වගේ හැම නිමේෂයකම මේ චිත්ත සංකාන වෙනස් වෙනවා කියලා. තමන්ට සංඥාවක් තියෙනවා. ඒක ප්‍රබල සංඥාවක් වෙන්න. ඔක දැනගන්න විතරක් මදි. හ්ම්? හැම වෙලෙම අපිට ඔක මතක් වෙන්නේ නැහැ. දැනගත්තක මේ ඔන්න හරි දැන් තේරුම් ගන්න බැරි වෙන උදාහරණයක් මම කියන්නම් කරන්න ඕන දේ ගැන මේ සමහර අය අනිත් අයට පරුස වචන කියලා බයිනවා දානවා සමහර අය දන්නේ පරස වචන කියන එක මහා පාපයක් කියලා. ඒකින්ද පරස කරන හිත් විනාශ කරන වචන කියලා බයි. දන්නේ නැහැ ඇත්තම දන්නේ නැහැ. ඒකින්ද සමහර අය දන්නේ නැති හින්දා පරස වචන කියනවා. මොන බෞද්ධ වෙච්ච අපි පරස වචන කියන එක හොඳ නැහැ කියලා දන්නවද නැද්ද? ඒ වුණාට ඕක එක සැරයක් මගේ අතින් කාට හරි පරස වචන කියුණා. ආදරය කරන කෙනෙකුට පරස වචන කියලා දැනගන්න. දැන් පස්සේ දුක හිතුණා. මොකද කරන්නේ දැන් අනිස්සන්නේ? පරස්පරයෙන් කියන එක හොඳ නෑ. මං ආයනම් කවදාකවත් ආයනම් කවදාකවත් කියන්නේ නෑ කියලා අනිස්ථාන අරන් නැද්ද? අරගෙන අරගෙන තියනවනේ. ඊට පස්සේ කිව්වෙම නැද්ද? ඊට පස්සේ කිව්වෙම නැද්ද? මොකක්ද? ආ ඔය කියන්නේ කියලා වෙනවා. ආන්නෙම කියවෙන්නේ ඇයි? අපි අපි ගැන හොයන්න ඕනේ. ඔය වෙන වෙන දේ බාර ගන්න එක බෞද්ධයාගේ ලක්ෂණය නෙවෙයි. සිද්ධ වෙන සිද්ධ වෙන දේ බාර ගන්නවා අපි නේද? බලන්නකකින් කියවුණානේ බලන්නකකින් කියවුණානේ නේද? ඇලුණානේ ඔව් එහෙම හරියන්නේ නැහැ. ඔක්කොට ඕම හේතු හොයන්න ඕනේ. ඇයි එහෙම කියවෙන්නේ? මම අදිස්ථානයක් ගන්න කියන්නේ නැහැ කියලා. කියන්නේ නැහැ කියලා අදිස්ථානයක් ගත්තා තරහ ගිහම මොකද උනේ? අදිස්ථානේ මොකුත් මතක මතක නැහැ. පිස්සු වගේ කියවල දානවා. එහෙනම් මොකක්ද එතන නැත්තේ? සිහිය නෑ. නේද? සමහර අය වැරද්දක් කියලා දන්නේම නැතුව කියනවා. එතකොට කියනවා නුවණ නෑ කියලා. නේද? දැන් සමහර අන්‍ය ආගමික කට්ටියම ඉන්නවා. මිනිස්සේ මරනවා කියන එක පාපයක් නෙවෙයි. නේද? සමහර යාළුවෝ ශාස්ත්‍රෝයන් වහන්සේ ඉදිරියේ කඩු පොළු අරගෙන මිනිස්සයා මරලා පූජාවක් වගේ දෙන්න ඕනේ. ඒ කියන්නේ අන්‍ය අන්‍ය අන්‍ය දේවල් අදහන අයව මරන්න ඕනේ කියලා එහෙම අදහසින් මරන්නේ. මෙයාට යහමතක් වෙනවා කියලා කාර්යය. අර ඒ ඒ නුවණ නැහැ. ඒ වගේ සමහර මිනිස්සුන්ට පරස වචන කියන එක පිළිබඳ නුවණ නැහැ. දැන් අපිට නුවණ තියෙනවා හැබැයි සිහිය නැහැ සමහර වෙලාවට. ආ. ඊළඟට කොහොමද බලන්නේ? සමහර වෙලාවට නුවණක් තියෙනවා සිහියක් තියෙනවා දන්නවා පරිසරණ කියන්න හොඳ නෑ කියලා. ඒත් කියනවා. එතන මොකද? ඒක නවත්ත ගන්න අවශ්‍ය කරන වීර්යය නෑ. හරිද? ඒක නවත්ත ගන්න අවශ්‍ය කරන වීර්යය නෑ. එහෙනම් සිහිය තියෙන්න ඕනේ, නුවණ තියෙන්න ඕනේ, වීර්යය තියෙන්න ඕනේ. සිහිය වැඩි කරගන්න මොකද කරන්න ඕනේ? හැම වෙලේම හැම ශරීරකම අනිත්‍යයි බව හැම දෙයක්ම වෙනස් වෙනවා කියන හැඟීමෙන් ජීවිතය ගෙවන්න පුළුවන්. ඔන්න ප්‍රායෝගික දෙයක් ගැන මම අහන්නේ. හැම වෙලේම හැම නිමේෂයකම උදේ නැගිටලා ඉඳන් හැන්දෑව නිදා ගන්න වෙලාව දක්වා මේ හැමදේම වෙනස් වෙලා යනවානේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියනකොට සමහර අය දැනෙන්න ඇති වචන ටික අයින් වෙලා මොකද වෙන්නේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන හැඟීමක් එනවා හැඟීම කියන්නේ වචනයක් නෙවෙයි සම්පෝෂය කියන එක වචනෙන් විස්තර කරලා බලන්න ප්‍රීතිය හිතේ නැගෙන ප්‍රීතිය කියන එක වචනෙන් කියන්න බලන්න මොකද්ද සතුට. ඉතින් ඒක වරද යනවා කියන මම කියන්නේ. ඊර්ෂ්‍යාව කියන වදනේ කියන්නේ බලන්න. ක්‍රෝධය කියන වදනේ කියන්නේ බලන්න. ආයෙක දැනෙන එක. නේද? අන්න ඒ වගේ අනිත්‍යය කියන එකක් තමයි හිතේ උපදින්න ඕන චේතනාවක් හැදීමක්. ආදරය කියන වචන කියන්නේ මොනවද? ඒක දැනෙන දෙයක්, අත්විඳින දෙයක්, වේදනාවක් නේද? මනෝ සම්පස්සද වේදනාවක්. මනසේ ඇති වෙන වේදනාවක් හොඳයි විඳීමක් හරි හොඳයි දැන් මෙන්න මේ සංඥාව කියන්නේ එහෙම එකක් අනිත්‍යයි කියලා. ඔන්න අනිත්‍යයි කියන හැඟීම හැම වෙලාවෙම කිය කියාගෙන මට ප්‍රායෝගික ජීවිතේ වැඩ කරන්න පුළුවන් දෙයක් නැහැ. පුළුවන් කියලා කිව්වා. එක්කෙනෙක් නම් පුළුවන් කියලා. විශ්වාසයේ සුටක් අඩුයි වගේ. දැන් යන අපි දන්න දෙයක් ගැන. කෙනෙක් කියන්නේ ආදරයක් ඉපදුනා කියන එක. ඊට පස්සේ අපි මොකද කරන්නේ මේ ආදරයේ ඉපදිච්ච කෙනාගේ ආදරය ගැන අපි මොකද කරන්නේ ඉපදුනාට පස්සේ? මෙනෙහි කරන්න පටන් ගන්නවා. නේද? ආදරයෙන් මෙනෙහි කරන්න පටන් ගන්නවා. ආදරයෙන් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න හිතේ උපදින ආදරය කියන හැඟීම අඩු වෙනවාද වැඩි වෙනවද? එන්න එන්න එන්න එන්න වැඩි වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා මොකද වෙන්නේ? ප්‍රබල වෙනවා. හුඟා ප්‍රබල වුණාට පස්සේ මේ හැඟීම දැන් අම්මා තාත්තට තියෙන ආදරයටත් වැඩි ආදරේ වැඩි වුණොත් මොකද වෙන්නේ? අම්මා තාත්තව අතහරිනවද නැද්ද? ඕ වැඩි හරි. නේද? ඈ ඊට වැඩි අඩු දේවල් අතහරින්න අම්මා තාත්තා ගැන තිබ්බ ආදරයට වැඩි ආදරයක් අරකට තියෙනවා අම්මා තාත්තාට. අම්මා තාත්තට තියෙන ආදරයට වැඩි අඩුයි නම් අරකට හැදිලා තියෙන ආදරය තාම බෑ. තව මෙහෙ කරලා මෙහෙ කරලා වැඩිම වෙච්ච දවසක දමන ගන්නවා. එහෙනම් ඒකත් නෙවෙයි ගුණා ආදරය වැඩි වුණා කියන්නකෝ. මොන දැන් අපි අපේ හිත පිළිස්සන්න යන්නේ? මම අහනවා. ගොඩාක් ආදරය වැඩි නම් හිතක මම කියනවා මතක් වෙන්නේ නැති වෙලාවක් නැති තරම් මොකද කියන්නේ? ඒ ආදර හැඟීම හිතේ තිබ්බ කියලා කන්න බැයිද? නේද? නාන්න බැයිද? නිදියන්න බැයිද? වැඩ කරන්න බැයිද? ආ එහෙනම් මතකයි නැගිටලා නිදා ගන්න වෙලාව දක්වා සියලුම වැඩ කටයුතු කරගෙන ගියා හැබැයි ආදරය කියන හැඟීම හැම වෙලේම හිතේ නැවත නැවත නැවත නැවත හැදුවා. නේද? නැවත නැවත හැදුණා. ඒක දිගට තිබ්බ නෙවෙයි. නැවත නැවත අරකට එක්ක මේ ජීවත් වෙනවත් එක්ක හැම වෙලේම මේ සංඥාව නැත්නම් මේ කෙනාගෙන මතකය හැම වෙලේම හැම වෙලේම හැම වෙලේම කැණීමක් විදිහට තියෙනවා. ඒක ගියාම තමයි ඕකෝම් කරලා කාණ්ඩ ගියත් මතක් කරනවා, නාන්න ගියත් මතක් කරනවා, ඇවිදින්න ගියත් මතක් කරනවා, කතා කරත් මතක් කරනවා නේද? හා. ඒ හැඟීම ගොඩක් ප්‍රබල වෙච්ච නිසා සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙහි කරනවා හරි මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න එන්නෙන් එන්නෙන් එන්නෙන් හැදීම වර්ධනය වෙනවා එන්නෙන් එන්නෙන් එන්නෙන් හැදීම වර්ධනය වෙනවා ඒක වර්ධනය වෙන්න වර්ධනය වෙන්න වර්ධනය වෙන්න ඒක මතක් වෙන වාර ගන්න වැඩි වෙනවා නැවත නැවත නැවත නැවත බහුලව බහුලව බහුලව මේ භාවනාව කරගෙන කරගෙන කරගෙන යනවා කියන්නේ භාවනා කරනවා කියන්නේ එක තැනක ඉඳගෙන එක දිගට මෙහෙය කරනවා කියන්නේ. නේද? එක දිගට මෙහෙය කරනවා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? උදේ නැගිටලා වෙලාව වෙනා හන්දෑ වෙනදා ගන්න මොහොත දක්වා මේක මෙනෙහි වෙවීම ඉන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවමද නැත්නම්? ඔන්න හදා ගන්න ඕනේ. අම්මා තාත්තට තියෙන ආදරයට වැඩි අනිත් ආදරේ වැඩි වෙච්ච දවසක අම්මා තාත්තා කලහ කරනවා නේද? දැනට නිත්‍යයි කියලා තියෙන හැඟීමට වැඩිය අනිත්‍යයි කියලා තියෙන හැඟීම වැඩි වෙච්ච ගමන් අනිත් ඒවා අතහැරෙනවා අතහැරෙන්නේ නැතු තියෙන එක. අපි කියන්නේ අතහැරෙන්න බෑ කියලා. අර කොහෙන්ද අතහැරෙන්නේ? සින්දෙන් අතහැරෙන්නේ. ඊට පස්සේ ජීවත් වෙනවා තමයි. ජීවිත ගාමික කරේ. එහා පැත්ත වෙනස් වෙනකොට මෙතනට ප්‍රශ්නයක් නෑ ඒකටයි බලා අනිහිත හදාගෙන කියන විතරක්ම තියෙනවා. අනිත්‍යය කියන හැඟීම හැම නිමේෂයකම අපේ හිතේ තියෙනවා නම් ඔන්න මට ලොකු ආදරයක් හම්බෙනවා අර පැත්තේ. කාගෙන් හරි ලොකු ආදරයක් හම්බෙනවා. වෙනදාන කොහොමද? තමයි සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියන තද අල්ලා ගැනීමක් අල්ලගන්න ඕක වෙනස් වෙන්නේ නෑ කියලා. දැන් මොකද වෙන්නේ? අරහෙන් ඇති වෙන ආදරය කියන එක ලැබෙන ආදරය ලැබෙනකොට ආ හොඳයි ඉතින් ලැබෙනවා තමයි. දැන් හොඳයි හම්බ වෙනවා. හම්බුනාට මොකද වෙන්නේ? තව සුට්ටකින් වෙනස් වෙනවා කියන හැඟීම ඉතල වැඩි වෙන්නේ. හරි? එතකොට මොකද වෙන්නේ? අරක ගැන බලාපොරොත්තු ඇති වෙන්නේ ඇති කරගන්න නෙවෙයි ඇති වෙන්නේ නැහැ. ඇයි වෙන්නේ නැත්තේ? ඒක එයාගේ වැරද්දක් නෙවෙයි. ඒක ලෝකේ ස්වභාවය, ඒක එයාගේ ස්වභාවය. එයාට බෑ ඒක වෙනස් කරන්න නැතුව තියාගන්න. මම කොහොමද ඒක වෙනස් කරන්න නැතුව තියාගන්නේ? මම දන්නවා මගේ හිත ගැන. නේද? අන්න එහෙම හැඟීමක් උපදිනවා අපිට. හැඟීමක් උපදින හින්දා බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. බලාපොරොත්තු ඇති වෙන්නේ නැත්නම් බලාපොරොත්තු කැඩෙන්න බලාපොරොත්තු නැහැ. බලාපොරොත්තු නැත්තම් කැඩෙන්නේ නැත්තම් දුක් නැහැ. හරි. ලෝකය වෙනස් වෙනකොට මෙන්න මෙයා කෙලින් ඉන්නවා. නේද? ඒ ඔකද කලින්ම දන්නවා සංඥාව දන්නවා නේද? මෙහෙම ඇතුළට එන්නේ නෑ මොකද? බලන්න කෙනෙකුට ආදරය කරන්න පුළුවන් හොඳ වැඩ කරනවා. හරි. තමන් හරි කරුණාවන්තයි. ඒ ගැටීමක් වෙන්නේ නෑ. අනිත් අය හිතන්නේ බුදු ආදරයක් තියෙන කියලා. ඉතින් මොකද? නේද? ඉතින් මොකක් ප්‍රශ්නයක් නෑ. ළමයින්ට දෙන්නේ අපේ අපේ අම්මා නම් අපිට පුදුමාදරයක් බලින්නෙම නැහැ දැන්. තාත්තා නම් අපිට පුදුමාදරයක් තියෙන්නේ. නේද? සරපෞසම නැහැ දැන්. පුදුමාදරයක් කියලා ඔක්කොම හිතන්නේ. ඒක කවදාකවත් ප්‍රශ්නයක් වෙන්නේ එකම දෙයයි ජීවිතේ ජීවත් වෙනවා තමයි අතුරු පිච්චෙන්නේ නෑ. පිච්චෙන්නේ නෑ. දැවෙන්නේ නෑ. හාත් වෙන්නේ නෑ. ඉතින් එහෙම ජීවිතේ ගන්න බැයිද? කොච්චර හොඳද? නේද? මේ බලන්නකෝ අපි නැරෙනවා කියලා කෙනෙක්ව අපේ දරුවාව මැරෙනවා කියලා හිතුවත් මැරෙනවා කියන සංඥාව අපිට තිබ්බ නැතත් එයා මැරෙනවද එතකොට එයා කොහොමද මැරෙන කෙනෙක් එයා මැරෙනවා කියන සංඥාව මට තිබුණොත් තිබුණත් නැතත් එයා මැරෙනවා හැබැයි මට එයා මැරෙන්නේ නැහැ කියලා සංඥාවක් තිබුණොත් මම දුකටපත් වෙනවා මැරෙනවා කියන සංඥාව තිබුණොත් දුකටපත් වෙන්නේ ඈ කොයි එක තිබ්බත් එයා මැරෙනවා. එහෙනම් වැඩි හොඳ කොහොමද? මගේ පැත්තෙන් එයා මැරෙනවා කියන සංඥාව තිබ්බනම් මට දුකක් නැතුව ඒකට මුහුණ දෙන්න පුළුවන්. හරිද? එහෙනම් අනිත්‍යය කියන සංඥාව අපේ හිත තුළින් උපදින එක මොන්න තරම් වටිනවද කියන්නේ? නේද? සංකීර්ණ රජකමද වටින්නේ අනිත්‍ය සංඥාව වටින්නේ. හා රුපියල් 5000 දෙනවා නම් බලාගත්ත එකක් විතරක් මතක තියන්නේ. මගේ ඉස්සරහම කියනවා තමයි. ඇත්තටම දැනෙන්න ඕනේ ඒ විදිහයි නේ. සත්‍විති රජකමටත් ඇවිල්ලා මේ කුසල හැදීමේම ඌවටත් මොකද සත්‍විති රජකමටත් මහා දුක්ඛ වෙනවා ඒ රජකම නැති වෙනවා කියන සංඥාව නැත්තම් නේද හැමදාම තියෙනවා කියන සංඥාව තිබ්බොත් එහෙම මහා දුක් ගොඩක් අපි හැම දෙයක්ම කරන්නේ සන්තෝෂයෙන් ජීවත් වෙන්න කියලා මම කියනවා. හ්ම්. එතකොට ඒ සන්තෝෂය කියන එක නැති වෙන්නේ බලාපොරොත්තු කරනවා. කොහොම විදිහට අපි නිවැරදි බලාපොරොත්තු ඇති වෙන්නේ නැති විදිහට හිත නිවැරදිව සකස් කරොත් තමන්ට කිසිම ගැටලුවක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ගෙදර ඔච්චර ගැටෙන්නේ නැහැ අපි. නේද? හරියට යනවා ගෙදර ගෙදර වැඩ ටික ගන්න ගන්නවා. මේ ඇත්තමයි මම මේ කියන්නේ. ඔය වැඩ කරන ඒවා ගැන රණ්ඩු වෙවි ඉන්නවට වැඩිය ඉක්මනට වැඩ ටික ඉවර කරලා දාන්නේ හොඳ නැහැ. එහෙම තමයි කරන්න ඕනේ. හරිද? ඒවල් වල අපේ වැඩේ අපිට තියෙන ලොකු වදනයක් මොකක්ද ඒක කියන්නේ? වාරාව කියන. උගාක් අය ගෙදර ඉන්න අයත් එක්ක වැඩියෙන්ම රණ්ඩු ගන්නනේ මිදුලස් ගාලා නැහැ, ගේවස් ගාලා නැහැ, මම ඕක කරන්නේ නැහැ. නේද? අර වැඩේ කරලා දෙන්නේ නැහැ. හම්බ කරන ගල කරන්නේ මං ඔක්කොම. අනේ ඔන්න ඔය අඳුර අතහැරලා. හරි. මට මේ ලැබිලා තියෙන දේවල් මට ඕන හැටියට තියාගන්න බෑ. මම කරන්න ඕනේ මොකද්ද? ඔය රණ්ඩුව කොහොමදල්ලා මගේ හිත සන්තෝෂයෙන් තියාගන්න. ඒ නිසා කළ හැකි සියලු දේ මම කරලා දානවා. කරලා දාලා මොකද කරන්නේ? හිතට දාස් කරගෙන ජීවත් වෙන තරම් වෙන මොකුත් වටින්නේ නැහැ. කාර්යක්ෂම පුද්ගලයෙක් වෙන්න. මේකෙන් මේකෙන් මේකෙන් වැඩ කරගෙන යන්න අනිත් අය අනිත් අය මොකක් හරි කරලා දුන්නොත් ලොකු ලාභයක් වුණා කියලා ඉන්නවා. කියලා බලන්න. හරි මේක කරලා දෙන්න පුළුවන්ද? හා කියලා කරලා දුන්නොත් ලොකු ලාභයක් හම්බුණා. අපි එහෙම නෑ හැම වෙලේම මොකද? අපි කියලා අරිර නෑ ඊට ඉඳලා වෙලා යනවා. අනිඳ ගන්නත් වෙලා යනවා. ඉඳ ගන්න තැන ඇවිත් ඉඳලා වෙලා යනවා. නේද? අපේ ජීවිතේ නිකන් අලගෝණි වගේ. නැත්නම් මැටි ගුලි වගේ. මැටි ගුලිය කිරිබතරක් කිරිබහම. නේද? මෙවට ගහුවොත් එහෙම ගල ගිරිනවා. සබර් බෝලේ කොහොමද? පොළාපයි වයි කොහොමද? ඒ වගේ අපි ඉන්න දැන ඉක්මනට පොළාපයි. කාට එකක් කතා කරන්න අපේ කට්ටිය ලෑස්ති වෙනකොට කොහොමද ආන්ද ගන්න කොයිතින් කියලා කෑදලා කියලා නේද මං ඉතින් ප්ලේන් එකක් හදාගෙන නම් කියලා පුටු අරගෙන ඉඳගෙන ආම් ඒ කියලා තමයි ඉඳගන්නේ අපේම තමයි නැගිටින්නේ. නේද? මේ වගේ මහා කෙලෑරි මැටිගුලි වගේ ජීවිත හරි විකාරයි. මම දැකලා තියෙන ගොඩාක් වයසට ගිය සමහර අපේ අම්මලා තාත්තලා වෙනවා හරීම කාර්යයක් තමයි. හරි? ඉඳගත්තු ඉඳගන්න කෙනෙක්. හරි. හරීම ආදර සම්පන්නයි. එතකොට ශරීරත් නිරෝගී. ඔය මඩ බැරියාව වඩ බැරියාව වගේ බෑ බෑ බෑ බෑ කියන ගතිය තියෙන්නේ ඉස්සර තියෙන තීන්දර කියනකොට. හරි. අනිත්‍ය සංඥා වගේ එකක් වඩලා හිත ප්‍රබෝධවත් වෙනකොට කය ප්‍රමෝදමත් වෙනවා. ඒ ඒ මොකද හිතර කියන පීඩන අඩු වෙන හින්දා. හරි බලන්න මම කියන්නේ බොරුද කියලා. ලොකු පීඩාවක් ආවම වැඩ කරන්න දෙන්නේ මුදියන දෙන්නේ. ඔව් මේ ශරීරය හරහා දාන්නමයි හිත. අර ඉතින් මුදිනවා. හරිද? පුළුවන් වුණොත් ඇහැරලා අඬනවා. ආයෙ මුදිනවා. නේද? ඉතින් මේ විකාර දැන් ඔක්කොම නවතන්නේ. අර බුදුහාමුදුරන්ට මම නිග්‍රහ කරන්නේ කියලා හිතන්නේ. එහෙනම් අනිත්‍ය සංඥාව මම කියන හින්දා හොඳට වර්ධනය කරලා ටික දවසකින් තමයි කාර්යයක් සම්මානසෙක් වෙනවා. අර මූණ නිකන් පිපිච්ච මූණක්. ඇයි? අස්සක් ආව නෑ. මූණ එල්ලිලා නෑ. හරිද? එතකොට මූණ දිහා බලපුවම හරි ප්‍රසන්න ගතියක් එනවා. ලෝකෙ හෙල්ලෙනවා මං හෙල්ලෙන්නේ නැහැ. අනිත් කටට පුදුම ආඩම්බරයක් හිතෙනකොට. අන්ත අනිත් කටට ඉදිරියේ මහමෙයන් පරවටයක් අරගෙනවා. අපේ අම්මනේ අම්මා කියන්නේ ඈ කිසිම දෙයකට හැරෙන්නේ අන්න දරුවන්ට අදහසක් එනවා. මමත් බලන්න ඕන අම්මා දැන් භාවනා කරන කෙනෙක් වෙලා. ඒක තමයි මේක මේ වෙලා තියෙන්නේ. අපේ අතෝ තමයි මේ ධර්මයට වැඩියෙන්ම හානි කරන්න වෙන්නේ. භාවනා කරනවා කියලා ඈත් කරගන්න. යනවා අදලා ඒ පොඩි වැඩගෙන ගිහලා කලියර ගහේකට බුදියල හැමෙනවා. හරිද? ආ වැඩිපුර බුදියල එනවා. හැරිලා මොකද කරන්නේ? තිම්බරත් වැඩි විශ්වාස. තිම්බරත් වැඩි ප්‍රදන්. මේ මනුස්සයා දන්නවා කියලා කරේ මොකද කියලා අනිත් අය දන්නේ අනිත් අය දැන හොඳට පුහුණු කරලා ඉන්න කියලා. ගිහිල්ලා ඒක බලනකොට මෙයාගේ කුමක කාංගී විද්‍යාකාං කුලමල නේද ඔක්කොම වැඩි. තිම්බරත් වැඩි. ඉතින් අර කරුණාය කරනවා නම් ආ මො භාවනාව නම් හරි බහක්කයි. බුදුහාමුදුරන්ට විග්‍රහ කළා. තමන් ධර්මයේ තුල හික්මන කෙනෙක් විදිහට අනිත්‍යයට ආදර්ශ සම්පන්න වෙන්න නම් ඒක නිවැරදිව කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට ඇත්තටම පුළුවන් නිවැරදිව තමන්ගේ මේ දැන් තේරෙනව නේද? හැඟීම ප්‍රබල කරන්න නම් භාවනා කරන්න ඕනේ මොකද නැද්ද? මෙච්චර ලස්සන මේ ධර්මය අපිට හොයාගන්න පුළුවන්කම තියෙන්නේ නේද? දැන් මම කියවෙන නිසා නෙමෙයි කියන්නේ කියලා මේ ඔක්කොම මේක පිළිගන්නවා. නේද? තමන් තුළින් තේරුම් අරගෙන පිළිගන්නවා මේක කරොත් මේක වෙනවා කියලා මෙච්චර ලස්සනට මේ කුසල හැඟීම ප්‍රබල කරන්න භාවනාව අවශ්‍යයි කියලා තියෙන කාලේ නේද මොකද දැන් මේ දවස්වල වැඩි වෙන යන කතාව මේ රෝමාවෙන් භාවනා කරන්න ඕනේ නැහැ හරියට භාවනා කරොත් වහ ගෑවා වගේ කොහේ හරි කොතනක හරි දැනක භාවනාවක් කරලා ඉතින් ඒක මහා හානියක් වෙනවද ඉතින් දෙදෙනෙක් කරපු දෙයක මොකද මේකට විරුද්ධව මෙච්චර කතා කරන්න කියලා මට හිතා ගන්නවත් බැහැ බුදුරජාණන් වහන්සේගේ ඉරියව්ව බලන්න මොන ඉරියව්වද තියෙන්නේ? භාවනා ඉරියව්ව. නේද? ඉතින් එහෙමනම් ඇයි අපි මේ භාවනාව විරුද්ධ කතා කරන්නේ? ඒවට අහු වෙන්නේම නැහැ. හරි. මොකද අපිට අත්හදා බල බල ඉන්න කාලයක් නැහැ. ඇති ඉක්මනින් අනිත් සංඥාවන්තනේ කරන්ද ලොකු උත්සාහයක් ගන්න හැම කෙනෙක්ම. හොඳයි. ඊළඟ තව ප්‍රශ්නයක් තියෙනවා මේ මේකට අදාළ ප්‍රශ්න ටික විතරයි සාකච්ඡා කරන්නේ අපි භෞතිකව රැස් කරන දේනොත් පුඤ්ඤාවි අපුඤ්ඤාවි ආදී වශයෙන් නැවත උපදක් කරා යන්නේ ගමන මේ භවයේ මරණයට පෙර අඩු උපදක් කරා යෑමට අපි කෙරෙහි අනුකම්පා කර මගක් මේ මග විස්තර කරලා දෙන්න කියනවා. ඉතින් දැන් අපි කතා කරේ මොකද? මේ විදිහට අනිත්‍ය සංඥාව වර්ධනය කරනකොට තණ්හාවට මොකද වෙන්නේ? තණ්හාව වෙනවද නැද්ද? තණ්හාව බලාගෙන ඉඳලා වෙන්න පටන් ගන්නවා. හ්ම්. තණ්හාව අල්ලා ගැනීම අඩු වෙනවා. අතහැරීම බැරි වෙනවා. ඒකත් එක්ක තව මේක ගොඩක් කතාවක් වෙන මේ මූලික අවස්ථාව විතරයි. හරිද? එතකොට මේකත් එක්ක අපි පසුවම කරවල සබ්බ කියන එක අරගෙන ඒක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහකට බෙදලා පංච පාදානස්කන්ධයේ අනිත්‍ය වෙනින් කරනකොට මේ මම කියලා ගොඩනැගිලා තියෙන සංඥාව අඩු වෙනවා. නැති වෙනවා අවබෝධ වෙනකොට නැති වෙනවා මගේ කියලා අල්ලගන්න දෙයක් නැති බව Tamanට හැඟීමක් විදිහට දැනෙනවා ඒවත් එක්ක ශාරීරික වේදනාව පවා ඇති වෙනකොට ඒ වගේ අනිත්‍ය ස්වභාවයෙන්ද අපිට ඒ හැමතැනකදීම උපේක්ෂාවේ හිත වලට ගන්න පුළුවන්කම ලැබෙනවා මේක තමයි ස්වභාවය මේක තමයි ස්වභාවය කියන්නේ මේකින්ද මේ හිත වෙනස් කරන වැඩ පිළිවෙලෙදී මේ තමයි මේ අපි කරේ පැහැදිලිවම ඉදිරියට යන ගමන අනුසර ගන්න ක්‍රමවේදයක් තමයි. ඊළඟට අනිත්‍ය සංඥාවෙන් කායික වේදනා නවස්ථාගත හැකිද? අනිත්‍ය සංඥාවෙන් කායික වේදනා නවස්ථාගත හැකිද? හොඳයි. කවුරුහරි කම්බුලට ගන්නවා. හරි පළවෙනි වතාවෙම රිදෙන්නේ මොකද? කාමුල. ඉතලාම රිදෙන්නේ කාමුල. ඊට පස්සේ ඒ කය රිදෙන වාර ගානක් වෙනවා. ඊළඟට රිදෙන කාමුල ආයතරයක්. නමුත් අඩුයි, තව අඩුයි, තව අඩුයිලා කාමුල රිදෙන එක හරි වෙනවා. එතකොට කාමුල රිදෙනවත් එකම ආයෙත් මොකද රිදෙන්නේ? සිත. ඒ තව පාර අනිත් පැත්තට දෙන්න හරි නැත්නම් පීඩාවක් හරි. අන්නේ ඇති වෙන චිත්ත පීඩාව ඊළඟට තියෙනවා ඊළඟට තියෙනවා ඊළඟට තියෙනවා ඒක කොහොමද දන්නේ මට එතන කියනවා හාමුදුරනේ මම කොහොමද මෛත්‍රී කරන්නේ මම ඇයි මට මේක අවුරුදු 6කට පෙර ඉස්සෙල්ලා ওই මනුස්සයා කම්බුඩට පාරක් ගැහුවානේ මෛත්‍රී කරන්න ගියා ඒකම මතක් තාම ඒකට ඉන්නේ තරහින් හරිද ඇයි එයාගේ තියෙන තරහ අනිත්‍යයි කියන එක දැනෙන්නේ නැහැ. ඒක නිසා ඒක වේදනාවක් වෙනවා නම් ඒක අනිත්‍යයි කියලා දැනෙන්නේ නැහැ. අර මමත්වය මගේකම මගේකම මම කියන ගතිය මේ මොකක් හරි කාරණාත්මක සංකල්ප වශයෙන් හැදිලා. මම කියන ලෝකයක් හැදෙන හැදිලා මම කියන තත්ත්වයක් හැදිලා අන්න ඒකින්ද මොකද වෙලා තියෙන්නේ අර කම්බුල්පාර ලෝකුවට කියන. ඒක දිගින් දිගට දිගින් දිගට රෙදෙන්නේ සිත. උගා වේදනා හින්දා උගා වේදනා හින්දා වැඩිපුර දෙන්නේ සිත. යම් වේදනාවකට තදබල විදිහට හිත නැවත නැවත නැවත නැවත කේන්ද්‍රගත වෙනවා නම් කායික වේදනා වැඩි වෙනවා. මේ බලන්න. දැන් හුස්ම ගන්නවා කියන එක කයට දැනෙන වේදනාවක් නෙමෙයි. කයට දැනෙන වේදනාවක්. දැන් දැනෙන්න පටන් ගත්තා නේද? ආයෙත් මේ වෙනවා කියන්නේ. කාය සංපස්සෝ දැන වේදනාව දැන් දැනෙන්න පටන් ගත්තා නේද? ඉතින් මෙච්චරකට දැනුණාද? ඇයි? අනිත් හින්දා. නෑ. අවධානය තිබුණේ නෑ. එහෙනම් අවධානය වෙනතකට යනකොට කායික වේදනා හරි වෙනවා. එහෙනම් යම් කිසි අනිත්‍ය සංඥාවකට හෝ යම් කිසි ඒකාග්‍රතාවයකට අපේ හිත යොමු කළොත් මොකද වෙන්නේ ක්‍රමානුකූලව කායික වේදනා පවා හරි වෙනවා හරි එහෙම විසක මේ කාය වේදනාව අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා මේ වේදනාව හිතවුවා කියලා නම් ඒක අඩු වෙන්නේ නැහැ ඒක තමයි ඒක මේ හොඳ ප්‍රශ්නයක් කියන්නේ ඒකයි හොඳට භාවනා කර කර හිටපු කෙනෙකුට පොඩි වැරදීමක් කියලා ඒක අම්මා කෙනෙක් මට අරගෙන ආම්ඳුරන්නේ ඔබ වහන්සේ කියන විදිහට ඒ වේදනාවේ අනිත්‍යමයි මම මෙහි කරන්නේ කියලා තිබේ වෙලාවේ එතකොට දැන් අපි මේ සම්බන් කියලා අරගෙන මේක කරාට පසුව අපි මේ වාසික වැඩසටහනවලදී භාවනා කරද්දී රූප රූපය වේදනා සංඥා සංකාර විඥාන වෙන වෙනම වශයෙන් ඒක තියෙන ඇතිවීම වෙනස් වීම නැති වීම පිරික්ස පිරික්සා පිරික්ස පිරික්සා භාවනාව විදර්ශනා භාවනාව වර්ධනය කරනවා. ඉතින් ඒ වගේ වේදනාව ගැන කර කර ඉන්න වෙලාවට ඒ අම්ම කෙනෙක් අකුලක් රිදලා. හරි මට ඇවිල්ලා කියනවා මම අපේ හාමුදුරනේ කකුලේ වේදනාව ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා මෙහෙ කරන්නේ. නමුත් නැති වුණේ නේ. ඉතින් මම වැඩේ නවත්තලා දැම්මා. විගණන කායයකට මෙහෙ කරලා තියෙන්නේ. නේද? එයාගේ තේරුම් ගන්න කරනවා පස්සේ හරියට. මේ ෂණයේ ඇති වෙන කකුල වේදනාවක් කියනවා ඊළඟ ෂණයට වෙනස්ද නැද්ද? ඊළඟ ෂණයට වෙනස්ද නැද්ද? ඊළඟට මේක වැඩි වෙනස් එකක්. ඊළඟට මේක වැඩි වෙනස් එකක්. අන්න ඒකයි අත්දකින්න ඕනේ. නැතුව මේ එක දිගට මොන හරි වෙන කාරණාවකින් දැරිය වේදනාවක් නැතුනේ නෑ කියලා ඒක නැති වෙන්නේ නෑ මේක ස්ථිරයි කියන තීරණයක් කරලා වැඩි ලාභ හරි අන්නේ එක දිගට නැවත නැවත ඇති වෙන එක වෙනස් වෙනවා කියන එක තමයි අපි තේරුම් ගන්න ඕනේ ඉතින් කායික වේදනාවල් අර චිත්ත ඒකාග්‍රතාවයත් එක්ක නැති වෙනවා යනවා නැතුව අනිත් සංඥාවෙන් නෙවෙයි ඒක නැති වෙන්නේ ඒ ඒකාග්‍රතාවයට ඇති කරගෙන තියෙන අදහස. ඊළඟ ප්‍රශ්නේ ආනාපාන සතිය මෙන් මිහිදීද චිත්ත එක තැනක තබා දැන් ආනාපාන සතිය නාසිකාව ආගල මෙනෙහි කරන්න ඕන සුද්ධ කියලා හම්. කයේ එක තැනක හිත තබා ගැනීමක් නැහැ. හරිද? එහෙම කායික ආනාපාන සතියදී අපි කායික වේදනාවෙන් ගන්න නිමිත්තක් තමයි ගන්න. කායික වේදනාවෙන් ගන්න අරමුණක් තමයි ගන්න. නමුත් අනිත්‍ය සංඥාවේදී අපි මොකද කරන්නේ? මේකේ ඒකාග්‍රතාවය හැදෙන හැටි බලන්න සියල්ල දැන් ඊළඟ පියවර අපි සාකච්ඡා කරමු නේද? මේත් එක්ක මේ ප්‍රශ්නෙත් එක්කම ඊළඟට අපි කරන්න ඕන දෙයක් ගැන මම සාකච්ඡා කරනවා. මෙන්න මෙහෙම කරන්න පොඩි උපකරණයක් විදිහට හොඳට අහගන්න ඕන පාඩල ගන්න නැතුව දැන් අපි ඉස්සෙල්ලා කරා නේද? ඉස්සෙල්ලා කරගෙන යනකොට ඇත්තටම මොකද වුනේ? සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා සියල්ල ඔක්කොම මේ ලෝකේ තියෙන සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා අපි භාවනා කරගෙන ගියා නේද? ඒ අරමුණේ ඉඳ පුළුවන් වුණාද? බැරි වුණා. කොහෙද දන්නේ හිත ගියේ? ඕ වෙලාවක දරුණා කියලා. මේ වෙලාවකට දෙමාව කරලා ගියා. ඒකෝ ගෙදර හදන ගෙදරට ගියා. ගෙදර හදලා ඉන්න ගෙදරට දෙපෙරට ගියා. වාහනයට ගියා. පරණ වචන වලට මොනවා සිද්ධියකට ගියා. දැනෙහිකට ගියා. නේද? නැත්නම් ආදරයකට හිට ගියා. කොහෙද ගිහලා මොකද කරේ? ඉනාඩි 5 10ක් ඒකේ läග läග läග läග හිටියා. නේද? ඉන්නකොට මම එකපාරට මතක් වුණා අපි මම මේ ආනෙත් භාවනාව කරන්නේ ආයෙ මොකද කරන්නේ? සියල්ල නැතිනවා නැසනවා නැතිනවා ආයෙ බලන්න ගත්තා නේද ආයෙ බලන්න ගත්තා ටිකක් වෙලා යනකොට ආයෙ ගියා ආයෙ කොහෙද ගිහිල්ලා රස විඳින්න ඉඳලා නේද ඈ ආයෙ මෙහාට ආවා කොහොම නේද ඇත්තටම වෙන්නේ නේද ඇත්තටම වෙන්නේ එහෙම තමයි කොහෙද ඔය යන්නේ බැඳීම් කියන තැන් වලටයි වැඩි කොහෙ යන්නේ නේද බැඳී තියෙන තැන්වලදී අපිට සිද්ධ වෙන්නේ කුසල්ද අකුසල්ද? අකුසල් එක එක ලෝභය එක එක දේශය. අන්න අකුසල අකුසලයක් හටගෙන ඒ හිතේ. අර ආදරය කරන කෙනෙක් මට මම ආදර කරනකොට දරුවෙක් මට ආදර කරනකොට අපිට ලෝභයක් ලෝභ හැඟීමක් එනවා. හ්ම් බැඳීමේ හැඟීමක් එනවා. දැකගැනීමේ ආසාවක් එනවා. නේද? රැකගැනීමේ ආසාවක් එනවා. කැමැත්තක් උපදිනවා. අන්න ඒ වගේ ඒවත් එක්ක අකුසලය කියන එක ඇත්ත වහන ගතියක් තියෙන ධර්මතාවයක්. හරි? හැම අකුසලයක් එක්ක වෙන්නේ මොකද්ද? ඇත්ත තත්ත්වය වැහෙනවා. මේ ඇත්ත වැහෙනවා කියන එක තේරුම් ගන්න මම උදාහරණයක් කියනවා. මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ගේම කටේ තියෙන කේතය කියන අපිරිසිදුයි පිළිකුල්ද නැද්ද? ඉතා පිළිකුල්ද නැද්ද? කවුරුහරි කෙනෙක් භාගයක් ටොපියක් කාලා අපිට දුන්නොත් ඉතිරි කාර්යය කවදාකවත් නැරෙන්නේ නෑ නේද ඒක මොකද ඉතා ප්‍රසන්නයි දුකලයි පිළිකුලයි නේද හරි තමන්ගේ දරුවෙන් දුන්නොත් අම්මෙන් හරි තාත්තෙන් මම හරි මම හරි දරුවෙන් දුන්නොත් කාටවත් බෑ පුළුවන්. ඒ මොකද? දරුවාට තියෙන ආදරය විසින් අර පිළිකුල වසාදම නෑ නෙවෙයි නෑ නෙවෙයි පිළිකුල නෑ නෙවෙයි පිළිකුල වහලා දැම්මා. අපේ හිතට ඒ පිළිකුල දැනෙන්නේ දැනෙන්නේ නැතුව ගියා. ආබරට අකුසලයා විසින් අපේ හිත ඇත්ත තත්ත්වේ වසාදවනවා. අපි මේ අනිත්‍ය භාවනාව කරගෙන ඉන්නකොට අකුසල් ඉපදෙන බැඳීම් කියන තැනකට අපේ හිත වැටෙනකොට මට අනිත්‍ය අමතක වෙනවා. අනිත්‍ය හැඟීම වැහෙනවා. වැහෙන මොකද වෙන්නේ? ආරක තුල රැඳි රැඳි රැඳි රැඳි රැඳි රැඳි රැඳි රැඳි හරි ආය මං අරමුණට එනවා මලක් එක ගමන් එනවා ඇවිල්ලා ආය ටිකක් වෙලා යද්දි ආයෙත් යනවා ආය එනවා අරමුණට හරි ආය යනවා ඔය විදිහට ටිකක් වෙලා ගෙදරදී කරගෙන යනකොට හොඳට තේරුම් ගන්න පුළුවන් මේ හොඳට තේරුම් ගන්න පුළුවන් මේ හිත වැඩිපුරම යන්නේ එකම තැන වලට කියලා. හරි? වැඩිපුර යන්නේ එකම තැන වලට කියලා. සමහරට ආදරය කරන කෙනෙක්. සමහරට අලුතෙන් හදන ගෙදරක්. සමහරට වාහනයක්. හරි? සමහරට දුරකථනයක් හරි. සමහරට කුස්සිය වෙන්න පුළුවන්. සමහරට ඉගෙන වෙන්න පුළුවන්. නේද? අම්මා වෙන්න පුළුවන්, කියපු වචනයක් වෙන්න පුළුවන්. හරි මොනවා හරි ඔය වගේ එකම දෙයකට තමයි වැඩිපුර හරි. අන්න මට ටික වෙලාවක් හරි තේරෙනවා මෙන්න මේ දෙයට මගේ හිත යනවා වැඩි. හරි. හැබැයි ඒ දේ මතක් වෙනකොට මට අනිත්‍ය හවස වෙනවා. දැන් මම පොඩි වැඩක් කරන්න ඕනේ. අපිටම දරුවට හිත යන්නේ කියලා. හරි. දරුවට හිත යනකොට දරුවාගේ තුල අනිත්‍ය ලක්ෂණය නැද්ද? ඒක මට මතක් වෙන්නේ නැහැ. මේක වැඩි මරකුණා නම් මගේ භාවනාව කැඩෙන්නේ නැහැ. එහෙනම් මේකෙන් පිටපැන්නේ දරුවාව මතක් වෙනකොට අනිත්‍ය ලක්ෂණය යට වෙලා ගියේ හින්දා. එහෙනම් මම මොකද කරන්න ඕනේ? දරුවා තුල තියෙන අනිත්‍ය ලක්ෂණය හදන්න ඕනේ නේද? එහෙනම් මම මේ ඇති වෙනවා සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන එක කර කර ඉන්නකොට වැඩියෙන් බාධා වෙච්ච දේවල් අඳුනගත්තාම අපිට වැඩියෙන් බාධා වෙන්නේ දරුවා ළඟ තමයි හිත ගියේ කියලා. දැන් මොකද කරන්නේ? වෙනමම ගන්නවා යාව. හරි? වෙනමම ගන්නවා යාව. එයාගේ ඇතිවීම මගේ කුසේ පිළිසඳ ගත්ත දවස. නේද? එතකම් මට ප්‍රශ්නයක් තිබුණේ නෑ. එදා ඉඳන් එයාගේ වෙනස් ජීවිතයක මෙහෙ කරනවා. හරි? දැන් අපිට කෙනෙක් දැන් දරුවා මතක් වෙද්දී ඕකද මතක් වෙන්නේ. හුඟා කාලවල දරුවෙක් මතක් වෙද්දී දැන් චූටි පුතාලා ඉන්නවනේ හරියට අවුරුදු 60 විතර චූටි පුතාලා ඉන්නවා අම්මලා. පුතාගේ වයස අවුරුදු 60යි අම්මගේ වයස 80යි තාම තාම චූටි පුතා. චූටි පුතාලා දැන් උක්කුම් පුතාලා ඉන්නවා. ඈ අපි ලැජ්ජ හොයි බෑ. නේද? අර ලොකු අන්තර කතා කරන්නේ. ඒක උක්කුම් පුතා කියලා. ඉතින් ඒ වගේ අම්මලාගේ තාත්තලාගේ ওই ගතිය තමයි තියෙන්නේ. දැන් හැබැයි ඒ මොකද එයාව කොච්චර වෙනස් වුණත් අම්මලාගේ සංඥාව වෙනස් වුණා කියලා එන්නේ නැති හින්දා. දැන් මොකද කරන්නේ? දැන් වෙනස් කර කරන්න යන්නේ. දැන් භාවනා කරගෙනදී එයාට මතක එයා ඒ පුතාව අරමුණු කරගෙන මොකද කරන්නේ? එයා පිළිසිඳ ගත්ත දවසේ ඉඳන් අද මේ මොහොත වෙනකන් එයාගේ කාය වෙනස් වෙච්ච හැටි. සිත වෙනස් වෙච්ච හැටි. මොකද කරන්නේ? හොඳට මෙහෙ කරනවා. හොඳට මෙහෙ කරනවා. හොඳට මෙහෙ කරලා මෙහෙ කරලා අන්න දැන් මොකද කරේ? පුතාව මතක් වෙනකොට දැන් මතක් වෙන්නේ මොකද්ද? වෙනස් වීම. හරි. අන්න දැන් එයා ආයතන භාවනා කරන්න පටන් ගන්නවා. වෙනදා වගේ එයාට පුතා ආරම්භ වෙනවා. භාවනාව කැඩෙනවද? නෑ. ඇයි ඒ? මතකද? නේද? මතකයිද? දැන් මොකද මේ පුතා ළඟ තියෙන ඒ නාම රූප પરම්පරාවේ තියෙන අනිත්‍ය ලක්ෂණය මම මගේ හිතට ප්‍රකට කරා. හරිද? එහෙනම් දැන් මගේ භාවනාවට දරුවා බාධාවක් වෙන්නේ නැහැ. ආයෙ දැන් කරගෙන යනවා. යනකොට සින්නාතර ඉනමමයි මතක් වෙන්නේ. ඒකේ පොල් කැඩෙන්නේ නැහැ, වැට කැඩෙන්නේ නැහැ, කොච්චර කල් මම මේකට ගහන්න කියලා කිය කිය ඔන්න ඒක මතක් වෙනවා. දැන් මොකද කරන්නේ? ඒක මගේ මරණයේදී අනිවාර්යයෙන්ම නැති වෙනවා. නේද? ඊට කලින් ඒක ඒක වෙනස් වෙන හැටි, ඒක බලු වෙන හැටි, ඒක නැති වෙන හැටි කොහොම හිතනවා. මේ කරනකොට ඒක වෙනස් මට අනිත් සංඥාවක් දෙනවා. හරි? එහෙනම් ඊට පස්සේ භාවනා කරනකොට ඒක බාධාවක් වෙන්නේ නැහැ. ඊළඟට නාය කරගෙන යනකොට වැඩිපුරම මතක් වෙන අර එක දවසක් කරාරහවලා කිව්ව කතාව. බෑන් හැරි මතක් වෙනවා. කවුරුහරි ඕන නැති කතාව කිව්වම මොකද වෙන්නේ? කාලයක් මම ඒ වගේ එකද මොකද කරන්නේ? ඔව් එයාගේ හිතේ නේද හැම වෙලේම වෙන වෙන භාවනාවකට පයින්නේ නැහැ. ඒ බැන්න වෙලාවේ බැන්න දේ එතනින් ඉවරයි. එයාගේ හිතේ තිබ්බ තරහ අනිත්‍යයි. මගේ හිතේ ඇතුළේ දෝමනස්ය අනිත්‍යයි කියලා. ඒ හැම දෙයේ මුළු සිද්ධියේම ඇතිවීම වෙනස් වීම නැතිවීම වෙනස් කරනවා. ඊළඟට මට ඒ සිද්ධිය මතක් කරනකොට මේක අනිත්‍යයි කියන හැඟීම තමයි එන්නේ. ඔය විදිහට වටේට වටේට වටේට බාධා වෙන දේවල් බාධා වෙන දේවල් බාධා වෙන දේවල් වල අනිත්‍ය සංඥාවම හදහද හදහද හදහද ආයමේ ආයමේ මැද තියෙන භාවනාවට ආවොත් කාලයක් යද්දි මොනවා වෙයිද? කාලයක් ඒකට පුහුණු කරගෙන යද්දි මොනවා වෙයිද? හිත වෙන කිසි දෙයකට යන්නේ නැතුව අනිත්‍යයි කියන නැත්නම් ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන එක හැඟීමකට එන්න පටන් ගන්නවා. හරි. තව තව තව තව මේක ප්‍රබල කරොත් ප්‍රබල කරොත් ප්‍රබල කරොත් මොකද වෙන්නේ? ඒ හැඟීමේම හිත නැවතිලා අකණ්ඩව ඒ හැඟීමේ තමයි හිත නවත්වා ගන්න පුළුවන් වෙනවා වෙන කිසිම අරමුණකට යන්නේ. හරි. අන්නේ ගානට ආවම කියනවා චේතසෝ අභිනිරෝපණා කියලා හිත ඒ කාරණක නවත්වා ගත්තා. අන්න ඒ ගානතාවට පස්සේ අපිට පුළුවන්කමක් තියෙනවා අපේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච පාදානස්කන්ධයේ අනිත්‍ය අර ඒකාග්‍රතාවිතෙන් පිරික්සන්න. අන්න එහෙම පිරික්සනකොට මොකද වෙන්නේ? Tamanට අර මං කලින් කිව්වා වාගේ ඒවා අත්දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. යමෙන් පංචපාදාන ස්කන්ධයේ අනිත්‍ය තමන් තුළින් දැකගත්තා නම් තේරුම් ගත්තා නම් ඒ තේරුම් ගැනීම කරන්නේ හැම ක්ෂණයකම ඇති වෙලා නැති වෙලා යන නාම රූප පරම්පරාවේ ඇති වෙලා නැති වෙලා යන වෙනස් ඇතිවීම වෙනස් වීම නැතිවීම කියන ලක්ෂණය තමන් තුළින් දැකගැනීමෙන් එයාට නැවත නිත්‍ය හැඟී පහළ වෙන ස්වභාවය නැති වෙලා යනවා. හරිද? ඉතින් අනිත්‍ය භාවනාවෙන්ම පටන් අරන් අනිත්‍ය භාවනාවෙන්ම ඔක්කොම ඉවර කරන්න පුළුවන්කම තියෙනවා. අනිත්‍ය භාවනාවේ නැතිවීම නැතිවීම ප්‍රකට කරගෙන අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගෙන තමයි ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. නාම නාම රූප පරිච්ඡේද කරගෙන ප්‍රත්‍ය පරිච්ඡේද කරගෙන ප්‍රත්‍ය පරිඥාන ආදී ඇති කරගෙන නව මහා විදර්ශනාව. මොකද අනිත්‍ය සංඥා වර්ධනය වෙන්න වෙන්න වෙන්න වෙන්න වෙන්න වෙන්න ඉදිරි කාලයේදී මොකද වෙන්නේ යාට අනාත්ම ලක්ෂණ ප්‍රකට වෙනවා. හරිද? අනාත්ම ලක්ෂණ ප්‍රකට කරගන්න පුළුවන්. දුක්ඛ ලක්ෂණ දේශින්ම ත්‍රිලක්ෂණය ප්‍රකට කරගන්න පුළුවන්. ඒකත් එක්ක එහෙමයි තමන්ගේ චිත්ත ඒකාග්‍රතාවයට වැටෙන්නේ. ඒකාග්‍රතාවයෙන් තමන්ට පුළුවන්කම තියෙනවා මේ නාම කොටස මේ රූප කොටස කියලා මේ දෙක වෙන් කරගන්න. ඒ නාම රූප කොටසේ තියෙන ක්‍රියාකාරීත්වයට හේතු වෙන දේවල් තමා තුළින් උපදවා ගන්න පුළුවන්කම තියෙන ඊට පස්සේ. ඊළඟට මේ හේතු වෙන දේවල් මුළු ලෝකේ පුරාවට මහා විශාල වශයෙන් මේ හැම තැනකම හේතුඵල ධර්මයක් කරන හැමදේම සිද්ධ වෙනවා කියන අවබෝධයට එන්න පුළුවන්. ඊට පස්සේ මේ නාම රූපයන්හි ඇතිවීම නැතිවීම තමන්ගේ හිතට ඉතා ප්‍රබලව දැනෙන මට්ටමට එනකම් මේ හැඟීම වර්ධනය කරගන්න පුළුවන්. කොච්චර වර්ධනය කරන්න පුළුවන්ද කියලා නම් ලෝකේ ඇත්තරගෙන කම් විවර කරගෙන ජීවත් වෙනකොට ඇවිදිනකොට කතා කරනකොට නිවිවිදියන නාම රූප පරම්පරාව කියන හැඟීමට ප්‍රතිවිරුද්ධ කිසිම හැඟීමක් තමන් තුළ ඇති වෙන්නේ නැති විදිහට හිත සකස් කරන්න පුළුවන්. හරි. ඊළඟට ඒකේ තියෙන නැතිවීම ප්‍රකට කරගන්න පුළුවන්. ඒකත් එක්ක තමන්ට මේ සංස්කාර વિશેහි මහා බයක් උපදින තත්ත්වයකට පත් කරගන්න පුළුවන්. දැන් බය උපදින්නේ නැහැ සංස්කාරයන්. ඒවා අල්ලන්න ලේසියෙන් යන්නේ කොහෙද? දැන් වහා හඬ යනවා වගේ වහාට බය නැහැ. සර්පයින්ට බය නැහැ. විසගෝල සර්පයින් මහා වනයේ වනයේක විසගෝල සර්පයෝ ඉන්න තැනක ඒ සත්වයන්ට කිසිදු බයක් නැතුව කෙනෙක් ජීවත් වෙන මහා භයානක තරක විනාශය පෙනෙන්නේ වගේ අපි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කිසිම ලැජ්ජාවක් බයක් නැතුව අල්ලනවා අපේ හිත කියනවා අද ඒක වැඩි කියලා ඉන්නවා. ඒකෙන් අරමුදව ගන්න අපේ හිත ලෑස්ති නැහැ. ඉන්න කලකිරීමක් නැහැ අපිට. මේකේ තියෙන මේ සංස්කාරයන්ගේ ඉතිසරණක් නැති බව අපිට දැනෙන්නේ නැහැ. ඒ ඔක්කොම අවශ්‍ය කරන හැටි මානසික හොඳට වඩන කෙනෙකුට බලන්න අපිට තිරිසරණක් පිහිටක් තියෙනවද කියලා මේ සංස්කාරයන්ගේ. මේ සකස් වෙන දේවල් වලින් අපිට පිහිටක් නැහැ. ඒක යැදෙන්නේ. හරිද? ඒකයි වැළපෙන්නේ. ඒකයි මූ වෙන්නේ. කවදාවත් පිහිටක් නැහැ. අනුගේ ආදරයේ පිටක් තියෙනවා කියලා හිතුවට මොකද? ඒක වෙනස් වෙන හින්දා පිටක් නැත්තේ. ආන් ඒ පිට නැති බව පිළිසරණ නැති බව මේකේ ආදීනම ස්වභාවය තමයි දැනෙන්නේ. ඒකට එක තමයි ඉස්සරහට යනකොට බය ඉපදෙනවා පිළිසරණ නැති බව දැනෙනවා. ඒ විතරක් නෙවෙයි මේකෙන් අත මිදීමේ ප්‍රබල හැඟීම් පහළ වෙනවා. ඉතින් ඔය විදිහට ක්‍රමානුකූලව තමන්ගේ පැත්තෙන් මේ සංස්කාරයන්ගෙන් ගැලවෙන්න අවශ්‍ය කරන ඉන්ද්‍රිය උපදවාගෙන අවසාන අවසානයේදී සංස්කාරයේ යථාභූත ස්වરૂපය තමන්ගේ හිත තුළින් නංවා ගත්තොත් අර මම මගේ කියන හැඟීම බොරුවක් බව එහි ඒක ගොඩ නැගීමක් විතරයි ඒක ප්‍රඥාක්තිය විතරයි ඒක ඒක හිතේ ඇති සංකල්පයක් විතරයි කියලා මෙතන නාම රූප පරම්පරාවක් ඇරෙන්න සත්‍යයන් කියලා කියලා ගන්න දෙයක් නැහැ කියලා සියලු දෘෂ්ටි අයින් වෙනවා. ඉතින් එවැනි උතුම් ත්‍ත්වයකට යන්න මාර්ගය තමයි මේ ආරම්භ කරගන්නේ. දෙකා ගෞරවයෙන් භාවනාව වඩන්න ඕනේ. ඊළඟදී අවසාන වශයෙන් මම එහෙම කියලා දෙන්නම් භාවනා ඉරියව්ව පිළිබඳව හදාගන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම භාවනා ඉරියව්වේ හොඳට මෙහෙම කුඩුකය රජුව තියෙන්න ඕනේ. ඊළඟට ඇස් දෙක මෙහෙම ඈත බලන ඉරියව්ව කලින් ඉරියව්ව මැද තියෙන්න ඕනේ. ඒකින්ද භාවනා කරලා ඉඳ ගන්නකොට ඉස්සෙල්ලාම විවිධගෙන කරන්න අමාරු නම් අඟල් දෙකක් තුනක් විතර උස බංකුවක් හරි කොටයක් හරි හොයාගන්න. හොයාගෙන උඩුකය ඍජු ඉරියව්ව අපේ උඩුකය ඍජු කියලා භාවනා කරාට මම දැන් ඉස්සෙල්ලා බලන්නේ කියලා වැඩි දෙනෙක් ඉන්නේ නැහැ. ඇහිලා වගේ. සමහර අය මෙහෙම ඔලුස්කගෙන. සමහර අය ඇත්තට වෙලා. ඉතින් අපි කියන්නේ අපි ගෙලින් ඉන්නවා කියලා ඒක අපේ ශරීරයේ හැටි. නමුත් අපි ඉන්නේ අදට. ඒකෙන්ද මේ වගේ දිට්ඨියක් හදාගන්න. ඒකද? අර අයිය දින පටිය නැති තැන. හරි යකින් තියෙන පටිය. ඒක නැති තැන හොයාගෙන මෙහෙම හොඳට අර්ථ කනවල තියෙන විද්‍යාව ඒ විද්‍යාව මෙහෙම හොඳට හොඳට පාඩකට හේතු වෙන්න ඕනේ. හේතු කරලා මොකද කරන්නේ? කොන්ද දිගාරිනවා මේ විද්‍යාව දිගේ. දැන් ඔන්න උඩුකය කෙලෙන් තියෙන දැන් හරියට ගාව. ඊට පස්සේ ඔළුව කෙලෙන් තියා ගන්නවා. මේ විශ්ින්ද තත්ත්වයට පාඩකයෙන් දැක්වෙන්න තියාගෙන ඈත බලන ඉරියව්ව බලා ගන්නවා මෙහෙම. ඒකට කලින් ඉරියව්ව තියෙන මැද. ඉමේන් අත් තියා ගන්නවා. මේ මාස්ටර් එහෙම කොහොමද තද කරගන්නේ නැහැ. හරිද? ඒක නිදහසේ තියෙන්න ඕනේ. හරි? නිදහසේ කියන්නේ ඊටාමේ භාවනාව කියන්නේ දඬුවමක් නෙවෙයි. මේක අපි සැහැල්ලු වීම සඳහා කරන දෙයක්. මේ ඔක්කොම හිර කරගෙන මේ ඇස් මෙහෙම උඩට දාගෙන දත් පිටි කාගෙන මේක කරන්න ගියාම මොකද වෙන්නේ? ටික වෙලාවකින් ඉතින් ගැන මොකුත් හැදෙනවා. හරි අමාරුයි. ආයෙනම් බලන්න ඉඳ ගන්නවත් හිතෙන්නේ නැහැ. මම මේ නිදහස් වෙන්න ඉඳගත්තා කියන හැඟීම දෙනවා. මාළවාදී අපච්චින් භාවනා කරන්නේ නැහැ. එහෙම නැහැ. මේ කොයි වෙලාවෙද භාවනාව කරන්නේ කියලා තමයි හැදීමක් තියෙන්නේ. එහෙම කරලා නිදහසේ ඉඳගෙන නිදහසේ සේවයෙන් ගේලු කරගන්න ඕනේ හැමෝම තමන්ගේ දේවල්. කොච්චර කුඩා කරුණක් වුණත් ඉතාල පිළිසිදු කියනවා. අනේ පාන්දර නැගිටින්න ඕනේ. නැගිටලා වටේ ඉච්ච හැමදාම අසු ගන්න ඕනේ. නේද? අනුන් ටික නමලා කවර් එකක් හරි නැත්තම් බුරුවක් උඩ හරි නමලා තියන්න. නේද? සෑහේ ඉවල් වලට කොහොම අයින් කරන්න ඕනේ. එතන සමහර අය කියන කම්මැලිකම කොච්චරද කියලා නම් මොකද කුණු කරගන්නවා ගෙවල් ගන්දසාර නේද ඒක කොච්චර ලස්සනට තිබුණත් වැඩක් නැහැ ගෙවල් අපි සිදුනා සමහර අය මල් හදන්න කියලා මල් පිළ විතර අපුප්ප ගන්න උවමනාව තියෙනවා මල් ගස් යට ගන්න දෙයක් නැහැ ඒම අපිරිසුදුයි එහෙනම් පිරිසුදුකමයි ඕනේ එහෙනම් ඉතාල පිරිසුදු තමන් ඉන්න තැන පිරිසුදු කරගන්න එක තැනක් ගෙදර හදාගන්න බුදු පිළිමයක් තැනපත් කරගන්න තමන් පිරිසුදු වෙන දවසකට එක තැනක් අඩුම ගානේ විනාඩි 40ක් පරණේ වැඩට වෙන් කරන්න. විනාඩි 60ක් කියන්නේ පොඩි කාලයක්. දවසකට කොච්චර විනාඩි තියෙනවද? 1540ක් තියෙනවා. අපේ නේද? 1540න් මං ඉල්ලන්නේ කියලා. 40යි. 1400 කියලා. තියාගෙන ඔය 40 අඩුම ගානේ විනාඩි 10ක්වත් බුද්ධ වන්දනාව කරලා පිස්සු වෙලා විනාඩි 30ක්වත් දවසකට අඩුම පටන් ගන්න කාලේ විනාඩි 30 හොඳටම මදි නමුත් එහෙම හරි පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ දවසක තුන්සරයක් වත් තමයි පුළුවන් විදිහකට වැඩි කාලයක් භාවනාවේ දෙන්න දන්නේම නැතුව සිල් රැකෙයි. දන්නේම නැතුව තමන් වෙනස් වෙයි. බොහෝ ප්‍රසන්න මොහොනක් ඇති වෙයි. කරදර අනිත් එක අපල දුර වෙනවා. අමනුෂ්‍ය දෝෂ ඇති වෙන්නේ නැහැ. කාටවත් හරිමුණියම් කරන්න බෑ. අද කිසිම අවශ්‍යම දෙන්න බෑ ගෙදරකට. හරිද? අය කිසිම ප්‍රශ්නයක් මම මේක හැදෙනවා කියන ධර්මයේ තියෙන දේ. කර්ම අයින් වෙනවා කියලා කියන්නේ අපලාණ මන කරන ඒවා කර්ම. එහෙනම් කර්ම අයින් වෙනවා. කරදර දුර වෙනවා. මහා සුවයෙන් ඉන්න. මේ ලෝකේ ලස්සනට ජීවත් වෙන්න පුළුවන්කම තියෙදී අපි ලෝකේ හැද කරගෙන. මේ හරි පීඩාවෙන් ඉන්න අපරාධේ. ඒකද ඉතා සුවදායක ජීවත් වෙන්න පුළුවන්. සම්මා සම්බුද්ධ ජානනාථගේ ධර්මයට අනුව ඉක්මනවා කියලා අදිස්ථානයේ ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති අද ධර්මානුශාසනාව පවත්වූ දේශකයන් වහන්සේ මහව ගන්නෑවිහෙර පුරාණ ආර්ය සේනාසනයේ ඇහැටුවැව එරියාව වල්කම්බා ආරණ්‍ය සේනාසනය යන උපේ සේනාසනාධිපති පූජ්‍ය උතුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ